බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? සතෝ බික්ඛු විහෙරෙය්‍ය සම්පජානෝ අයං වෝ අම්හාකං අනුශාසනි සතෝ බික්ඛු විහෙරෙය්‍ය මහණෙනි සතෝ භික්ඛවේ භික්ඛු විහෙරෙය්‍ය භික්ඛවේ මහණෙනි භික්ඛු භික්ෂුව භික්ෂුව කියන්නේ මෙතන භාවනා කරන කෙනා භාවනා කරන කෙනා සතෝ විහෙරෙය සිහියෙන් යුතුව වාසය කරයි සිහියෙන් යුක්තව වාසය කරන්න ඕන භාවනා කරන කෙනා හොඳ සිහියෙන් ඉන්න ඕන සතිමත් වෙන්න ඕන ඒ විතරක් මදි සම්පජානෝ සම්ප්‍රජාන්නයෙන් යුක්ත වෙන්න ඕන හොඳට තේරුම් මරගෙන දැනගෙන තමන් මොකද්ද මේ කරන්න කියලා දැනගෙන කරන දේ කරන්න ඕන. අන්න එතකොට සිහියෙන් හා සම්පජඤ්ඤයෙන් යුක්තව වාසය කරන්න අයං වෝ අම්හාකං අනුශාසනී මේක තමයි වෝ ඔබලාට අම්හාකං අනුශාසනී අපගේ අනුශාසනාව අපගේ කියන්නේ මගේ කියන එකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මගේ මගේ කියලා දේශනා කරන්නේ නෑනේ. මම මගේ කියලා හුඟක් ඒ වචන භාවිත කරන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. ඒ වගේ තියෙන ඇලීමමයි ගැටීමමයි. ඒ නිසා ඔය මම මගේ කියන වචන භාවිත කරන අඩු බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කරන්නේ අයං වෝ අම්හාකං අනුශාසනේ මේක අපගේ අනුශාසනයයි කියලා. අයං වෝ මයං මයිහං අනුශාසනේ කියලා දේශනා කරේ නැහැ. මයිහං කියන්නේ මගේ. හොඳයි. අද මේ භාවනාවට මාතෘකාව තියාගන්නේ භාවනාවට අතිශයින්ම අවශ්‍ය පැකේජ් දෙකක් කියලා. භාවනාවට අතිශයින්ම අවශ්‍ය පැකේජ් දෙකක්. අසුරුම් දෙකක්. පාර්සල් දෙකක්. පාර්සල් දෙකක්. භාවනාවට අවශ්‍ය කරන පාර්සල් දෙකක් තියෙනවා. දැන් පාර්සල් දෙකක් කියලා කියන්නේ පැකේජ් දෙකක් කියන්නේ අපිට එනවන්නේ ඔය කැපෑලෙන් එක එක පැකේජ් පාර්සල් ඔන්න දැන් පාර්සල් දෙකක් ඇවිල්ලා පාර්සල් දෙකක් ඇවිල්ලා තියෙනවා මේ පාර්සල් දෙක හොඳට අහන්න ඕනේ මේ කියන දේ මේ පාසල් දෙක කැපෑලෙන් ආවා කියලා හිතන්න Tamanට පාසල් දෙකක් මේ පාසල් දෙක භාවනාවට අතිශයින්ම අවශ්‍ය පාසල් දෙකක් පැකේජ් දෙකක් පෙට්ටි දෙකක් දැන් බලමු අපි මේ පෙට්ටි වල මොනවද තියෙන්නේ කියලා එක පෙට්ටියක් හතරස් අනෙක් පෙට්ටිය රවුම් හැඩයේ හිට තියෙන පෙට්ටියක්. එකක් හතරස් පෙට්ටියක් අනෙත් එක රවුම් පෙට්ටියක්. ඒ හතරස් පෙට්ටියේ ගහලා තියෙනවා සතෝ කියලා. රවුම් පෙට්ටියේ ගහලා තියෙනවා සම්පජානෝ කියලා. අන්න පෙට්ටි දෙක. එකක දාලා තියෙනවා සතෝ කියලා අනෙත් පෙට්ටිය දාලා තියෙනවා රවුම් පෙට්ටිය දාලා තියෙනවා සම්පජානෝ කියලා දැන් හතරස් පෙට්ටිය අපි ඉස්සෙල්ලා අරගෙන කඩලා බලනවා ඒක ලස්සන හතරස් ඒක කඩලා බලනකොට ඒක ඇතුලේ ලස්සන තවත් හතරස් පෙට්ටි හතරක් තියෙනවා. හතරස් පෙට්ටිය අරගෙන කඩලා බලනකොට ඒක ඇතුලේ තියෙන තවත් ලස්සන හතරස් පෙට්ටි හතරක්. ඒ හතර ඇතුලේ ඒ හතර ඇතුලේ රත්තරම් පත්තිරු හතරක් තියෙනවා. ඒ පෙට්ටිය ඇතුලේ රත්තරම් පත්තිරු හතරක් ඒ වගේ ලියලා තියෙනවා එකක ලියලා තියෙනවා ආතාපි කියලා අනිත් පැත්තේ ලියලා තියෙනවා සම්පජානෝ කියලා අනිත් පැත්තේ ලියලා තියෙනවා සත්‍යමා කියලා අනිත් පෙට්ටිය ලියලා තියෙනවා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලා. ඔන්න පෙට්ටි හතරේ තිබෙච්ච තල්පත්තිරු හතරේ ලියලා තිබෙච්ච දේවල්. එතකොට ඔන්න මතක තියාගන්න ඕනේ මේ කියන්නේ භාවනාවට අත්‍යවශ්‍යම තිබිය යුතු දේවල් තමයි. තැපෑලෙන් පෙට්ටි හත් පෙට්ටි දෙකක් ආවා. පළවෙනි එක පෙට්ටියක් හතරස් අනිත් පෙට්ටිය රවුම්. දැන් අපි පළවෙනි පෙට්ටිය හතරස් පෙට්ටිය කඩලා බලනවා. බලද්දී ඒක ඇතුලේ තියෙනවා තවත් පුංචි හතරස් පෙට්ටි හතරක්. ඒවා එක එක කඩලා බලනවා. පළවෙනි එක කඩලා බලද්දී ඒකේ තියෙනවා සතෝ කියලා ගහලා. පත්තිරුවක්. පත්තිරුවත් රත්තරම් පත්තිරුවක ලියලා තියෙනවා සතෝ කියලා. අනිත් පෙට්ටිය කඩලා බැලුවා ඒකේ තියෙනවා රත්තරම් පත්තිරුවක ආතාපි කියලා. අනිත් පෙට්ටිය කඩවලා බැලුවා ඒකේ තියෙනවා සම්පජානෝ කියලා. අනිත් එකේ තියෙනවා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනසං. නැවතත් මම මේක කියන්නේ හතර පිළිවෙලින් කියන්නම්. එක තල්පත් විරෝග ගහලා තියෙනවා ආතාපි කියලා. අනිත් පත්තිරුවේ ගල්ලා තියෙනවා, දෙලා තියෙනවා සම්පජානෝ කියලා. අනිත් එකේ සත්‍ය මා කියලා දෙලා තියෙනවා. අනිත් එකේ දීලා තියෙනවා විනය්‍ය ලෝකේ අභිජ්ජාදෝ මනස්සා. ඊට පස්සේ දැන් ඔන්න අපි අර රවුම් පෙට්ටිය කඩලා බලනවා. ඒ රවුම් පෙට්ටිය කඩලා බලනකොට ඒකේ ඇතුලේ රත්තරම් පාට බෝල හතක් තියෙනවා. හතරක් නෙමෙයි හතක් මේකේ. අරකේ හතරයි මේකේ හතක්. දැන් ඒවා කඩලා බලනවා. අර බෝල හත අරගෙන දැන් එක එක කඩලා බලනවා. කපලා බලනවා. රත්තරම් පාට බෝල ඒවා එකක් ඔන්න කඩලා බලනවා. ඒකේ කියලා තියෙනවා ඒක ඇතුලේ තියෙන රත්තරන් පත්තිරු. රත්තරන් පත්තිරු. පළවෙනි එකේ කියලා තියෙනවා අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති කියලා. ඔන්න පළවෙනි බෝලේ අරගෙන කඩලා බලද්දි කපලා බලද්දි ඒක ඇතුලේ රත්තරන් පත්තිරුවක් ඒ රත්තරන් රත්තරන් පත්තිරුව එළියලා තියෙනවා අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති කියලා ඊළඟ බෝලේ අරගෙන කපලා බැලුවා කපලා බලනවා කපලා බලනකොට ඒකේ තියෙනවා ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති කියලා දැන් තුන්වෙනි බෝලේ අරගන්නවා ඒකත් කපලා බලනවා ඒකෙත් රත්තරම්පත් විරුවක් තිනවා ඒකේ ලියලා තියෙනවා සම්මින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති කියලා දැන් හතරවෙනි බෝලේ අරගන්නවා ඒකත් කපලා බලනවා ඒකේ තියෙනවා රත්තරම්පත් විරුවක ලියලා තියෙනවා සංඝාටි පත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති කියලා. පස්සනේ බෝලේ අරගෙන ඒකත් කපලා බලනවා. ඒකෙත් තියෙන රත්තරන් පත්තිරුවක් ඒකේ ලියලා තියෙනවා අසිතේ පිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති කියලා. හයවෙනි බෝලේ තරගෙන ඒකත් කපලා බලනවා. ඒකේ තියෙනවා උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති කියලා. හත්වෙනි බෝලයක් අරගෙන බලමු. හත්වෙනි බෝලේ කපලා බලනකොට ඒකේ තියෙනවා ගතේ තිත්තේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හේ භාවේ සම්පජානකාරී හෝති කියලා. ඔන්න බෝල හත. සතරම් පත්තුරු ගොඩක්. හ්ම් කීයද? 7යි 4යි 11ක්. රත්තරම් පත්තිරු 11ක් හම්බෙලා තියෙනවා. ඒ රත්තරම් පත්තිරු වල ලීලා තියෙන්නේ රත්තරන් වලටත් වඩා වටිනාම වදන් ටිකක් ඒ වදන් බුදු වදන් ඒ වදන් ඒ වචන බුද්ධ වචනේ ඒකයි රම්පත්තිර වල ලියලා තියෙන්නේ දැන් මොකද්ද මේ කිව්වේ භාවනාවට අතිශයින්ම වැදගත් අතිශයින්ම අවශ්‍ය පැකේජ් දෙකක් ගැන නෙමෙයි කතා කරන්නේ. අසුරුම් දෙකක් ගැන නෙමෙයි කතා කරන්නේ. පළවෙනි අසුරුමේ පළවෙනි පැකේජ් එකේ තියෙන හතරස් කතාව. හතරස් කියන්නේ ඇයි? හතරස් කියන්නේ මේ පෙට්ටිය ලොකු පෙට්ටිය තමයි සතර සතිපට්ඨානය. කායානුපස්සන වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන හතර. එතකොට ඔන්න භාවනා කරන කෙනා භාවනා කරන කෙනා අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යයෙන්ම තමා තුළ ඇති කරගත යුතු ಗುಣ හතරක් තියෙනවා ඒ ಗುಣ හතර තමයි අර රං පත්තිරු වල ලියලා තියෙනවා කියලා කිව්වේ. මොනවාද ಗುಣ හතර? එක ආතාපි. ඔන්න භාවනා කරන කෙනාට ඕක තියෙන්න ඕන. ඕක නැත්තම් ඔන්න පොය දවස වෙනකොටවත් මාසයේ අවසාන සෙනසුරාදා දවසට එනකොටවත් හිතන්නේ අනේ අද සිල් සමාදන් වෙන්න ඕන මේ භාවනා මධ්‍යස්ථානට යන්න ඕන, සිල් සමාදන් වෙන්න ඕන, භාවනා කරන්න ඕන, මෙහෙම ඉඳලා හරියන්නේ කියලා හිතෙන්නේ මොකක් හරි එකක් කියලා කියනවා කොන්දේ අමාරුව කියයි, කොළුවේ අමාරුව කියයි, බඩරේ දෙනවා කියයි, එහෙම නැත්නම් කෙල්ලගේ ප්‍රශ්නයක් කියයි, කොල්ලගේ ප්‍රශ්නයක් කියයි, ගෙදර වැඩ තියෙනවා කියයි මොකක් හරි කියලා බොරුවක් කියලා සමහරට බොරු බොරුවක් කියලා ඔන්න කම්මැලිකම ඇති කරගන්නවා ආතාපි නැ ආතාපි කියන්නේ මොකද්ද වීරිය තියෙන්න ඕන මොනකටද වීරිය තියෙන්න ඕන කෙලස් තවන වීරයක් තියෙන්න ඕන කෙලස් තවන වීරයට තමයි ආතාපි කියන්නේ අපේ හිතට නිතරම එන්නේ කෙලස් තමයි වැඩිපුර එන්නේ කෙලස්නේ ඒ වැඩිපුර එන්නේ කෙලස් මොනවාද කාමය පිළිබඳව මේ ඇහැ කන නාසය දිවකය මනස කියන මේවා පීනණයට පී පිනවන්න එනවා කෙලස් භාවනා කරන්න ගිය අයට නාට්‍ය බලන්න හම්බ වෙනවේ ගෙදර හිටියොත් නාට්‍ය බලන්න පුළුවන් නේ සෙනසුරාදාට ටීවී එක බලන්න පුළුවන් නේ එහෙම නැත්නම් සින්දුවක් අහන්න පුළුවන් ඇයි භාවනා කරන්න ගියාට හිතන හිතන වෙලාවට මොනවා හරි කටට දාගන්න පුළුවන් ඇයි භාවනා කරන්න ගියාම ආ ඉතින් කල්පනා කරනවා ඕන්නේ යන්න ඊට පස්සේ ඔකට තව ලෙඩ රෝග අරුවල්වත් දාගෙන කියලා මම ඉතින් මට කන්න ඕනේ විදිහෙන් විදිහට බොන්න ඕනේ අර කම එකයි කීක අර අර තියෙන උත්සාහය නැහැ ඒ නිසා මොනවාද වැඩි වෙන්නේ? ආශාව වැඩි වෙනවා. රාගය වැඩි වෙනවා. ලෝභය වැඩි වෙනවා. දේශය වැඩි වෙනවා. මෝහය වැඩි වෙනවා. ඊර්ෂ්‍යාව වැඩි වෙනවා. ඔය අහල පහල ඉන්න අයට ඔක්කොටම ඊර්ෂ්‍යා කර කර ඉන්නවා. හ්ම්? ක්‍රෝධය ඇති කරගන්නවා. එක එකාට බනිනවා. රජයටත් බනිනවා, මැතිඇමතිවරුන්ටත් බනිනවා, ජනාධිපතිටත් බනිනවා, ගමේ එතකොට ඒ ඉන්න මිනිස්සුන්ටත් බනිනවා. ඔක්කොටම බන බන ඔහි ඉන්නවා. Tamange කෙලෙස් වැඩි කර ගන්නවා. අර භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා ටිකක් බඩක් කාලා භාවනාවක් කරලා ධර්ම සාකච්ඡාවක් කරලා එදා දවස ප්‍රයෝජනවත් විදිහට ගත කරන්න එහෙම හිතෙන්න ආතාපි නැහැ. ඔන්න භාවනා කරන කෙනා බුදු දහම බුදු දහම අනුගමනය කරන කෙනා අනිවාර්යයෙන්ම මේ ලක්ෂණය ඇති කෙනෙක් විය යුතුයි. මොකද්ද? ආතාපි අන්න පළවෙනි රත්තරම් පත්තිරුවේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ ලීලා තියෙනවා. බුදු දහම අනුගමනය කරන කෙනා භාවනා කරන කෙනා ආතාපි විය යුතුයි. හැකි හැම අවස්ථාවකම ධර්මයේ හැසිරිය යුතුයි. බණ භාවනා කළ යුතුයි. බණ අහන්න ඕන. බණ ඇසිය යුතුයි. බණ ඇසිය යුතුයි, බණ හැදෑරිය යුතුයි, බණ ප්‍රගුණ කළ යුතුයි. එතකොට බණ භාවනා කිව්වේ ඒකයි. එහෙනම් පළවෙනි එක තමයි ආතාපි ආතාපි තියෙන්න ඕන. දෙවෙනි එක දෙවෙනි පෙට්ටියේ මොකද්ද තිබුණේ රත්තරම් පත්තිරුවක් ඒකේ ලියලා තිබුණා සම්පජානෝ කියලා. සම්පජානෝ කියන්නේ තමන් මොනවද මේ කරන්නේ කියලා හොඳට සිහියෙන් සම්පජාන කියන වචනේ අපි කඩලා බලමු. ජානෝ කියන්නේ ජාන කියන්නේ දැනගන්නවා කියන එකයි. පජාන කියන්නේ හොඳට දැනගන්නවා කියන එකයි. සම්පජාන කියන්නේ ඊ타ත්ම හොඳින් දැනගන්නවා. දැන් මොකද්ද ඊ타ත්ම හොඳින් දැනගන්න ඕනේ මේ භාවනා කරන මනුෂ්‍යයා? මොකද්ද කරන්නේ භාවනාව? භාවනා කරන්නේ කියලා මෛත්‍රී භාවනාව කරනවා නම් දැනගන්න ඕනේ මෛත්‍රී භාවනාව කරන්න කොහොමද කියලා. මෛත්‍රී භාවනාව කරනවා කියලා අරයට මෙයාට මෛත්‍රී කර කර ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. ඔය දිශා 10කට මෛත්‍රී කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. මෛත්‍රී කාර්යයෙන් මොකද්ද කරන්නේ? මම සුවපත් වෙම්වා සුවපත් වෙම්වා කිය කිය ඉඳලා හරියන්නේ නැහැ. ඒක විතරක් ඉඳලා හරියන්නේ නැහැ. මෛත්‍රී කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මෛත්‍රී භාවනාව කරන්න ක්‍රම හතරක්. ඒ ක්‍රම හතර තියෙන්නේ ඔය මජ්ක්‍ධිම නිකායේ අනුරුද්ධ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍ර දේශනේ ඒ සූත්‍ර දේශනේ තියෙන දෙකක් හ්ම් අප්‍රමාණ චේතෝ විමුක්තිය සහ මහග්ගත චේතෝ විමුක්තිය කියලා දෙකක් ඊළඟට කරණීය මෙත්ත සූත්‍රයේ තියෙනවා මේ ලෝකයේ ඉන්න සත්තු කොටස් දෙකකට බෙදලා තස තාවර කියලා ඒ තස සත්තු නැවත කොටස් 8කට බෙදලා දේශනා කරන මේ සියලුම සත්වයන්ට මෛත්‍රී කරන්න කියලා කොටස් 12කට බෙදලා කියනවා එතකොට ඒ සත්තුන්ට මෛත්‍රී කරන්න කියලා. ඊළඟට දේශනා කරනවා කන්ද සංයුක්තේ අපාද දිපාද චතුප්පාද බහුප්පාද කියන මේ සත්වයන්ට මෛත්‍රී කරන්න. ඔය විදිහට මෛත්‍රී කරද්දී ඒක තේරුම් අරගෙන මෛත්‍රී කරන්න ඕන. හොඳට දැනගන්න ඕන. ඊළඟට දැන් තමන් මොකද්ද කරන්න කියලා දැනගන්න ඕන. S2 පියාගෙන නිදි කිර කිර ඉන්නවනම් අන්න නිදි කිර කිර ඉන්නවා කියන්නේ තේරුම් අරගෙන නෙමෙයිනේ. සම්පජාඤ්ඤේ නෑනේ. ඊටමත් මොහොතින් දැනගන්නවා කියලා කියන්නේ ආ නිදිමත එනකොට නිදිමත එනවා කියලා තේරුම් අරගෙන S2 ටිකක් අරිනවා. S2 S2 ටිකක් අරලා බලාගෙන ඉන්නවා. නිදිමත යන්න. ඊට පස්සේ නිදිමත එනවා නම් ඒකට ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ක්‍රම නිදිමත නැති කරගන්න. මේ කන් දෙකෙන් අල්ලලා ටිකක් කන් දෙක පොඩි කරන්න පුළුවන්. කන් දෙකෙන් අල්ලලා අදින්න පුළුවන්. නාහය පොඩි කරන්න පුළුවන්. මූණ ටිකක් පොඩි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් තව ක්‍රමයක් කියන්න පුළුවන්. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ක්‍රම තියෙනවා කීපයක්ම අර මොග්ගල්ලාන හාමුදුරන්ට නිදිමත වෙලා ඉන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ශ්‍රම තියෙනවා. ඔය පචලායන සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක. ඒවා අනුගමනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් මට කියලා දෙන්න පුළුවන් ක්‍රමයක්. භාවනා කරනකොට නිදිමත එනවා නම් තමන්ගේ හිස තමන්ගේ බෙල්ලට හිත යොමු කරලා හිස උඩට හරබනවා. උඩට ඔසවනවා. මුහුණ හොඳටම උඩටම ඔසවනවා. බුද්ධ කියලා. ඊට පස්සේ පහළටම ගේනවා ධම්ම කියලා. බෙල්ලට හිත යොමු කරගෙන කරන්නේ. බුද්ධ ධම්ම බුද්ධ උඩට උඩටම මූණ උඩටම කරලා අහස දිහා බලනවා. බුද්ධ කියලා. ධම්ම කියලා සම්පූර්ණයෙන්ම තමන්ගේ පපුවටම නිකට පටු පපුවටම හිටන විදිහට පහත් කරනවා. බෙල්ලට හිටමු කරන එක කරන්න ඕන. ඊළඟට උඩ බුද්ධ ආස දිහා බලාගෙන උඩට උස්සලා බෙල්ල බුද්ධ ධම්ම කියලා වම් දකුණු උරහිසට නිකට ලං කරනවා සංඝ කියලා වම් උරහිසට නිකට ලං කරනවා පිළහරවන හොඳට තර බුද්ධ උඩ ධම්ම දකුණු උරහිසේ සංඝ වම් උරහිසේ ඒක තුන් පාරක් කරනවා. බුද්ධ ධම්ම සංඝ කියලා. ඒක තුන් පාරක් කරනවා ත්‍රිකෝණයක් හදන්න වගේ. ත්‍රිවිධ රත්නේ බුද්ධ ධම්ම සංඝ. ඒකම අනිත් පැත්තට කරන්න පුළුවන් බුද්ධ ඉහළ ධම්ම වම් උරහිසේ සංඝ දකුණු රෙහිස ඊළඟට බුදුරජාණන් වහන්සේ ඊළඟට මේ හිස සම්පූර්ණයෙන්ම හිස සම්පූර්ණයෙන්ම පණ නැති කරලා බෙල්ල දිහා හොඳට බෙල්ලට හිත යොමු කරලා හිස කරකවනවා වටේට කරකවනවා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි අනිත් පැත්තට බුද්ධ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ආ එතකොට නිදිමත කොහෙන් ගියාද නැති යනවා ඕක හැබැයි බෙල්ල කරකොන එක මේ පිරිස පිරිසක් මැද ඉඳගෙන කරන්න ගියාම අනිත් අයයි මේකිට පිස්සු තමයි කියලා. ඒ නිසා ඒවා කරන්න යන්නේ නැතුව එතනට ගැළපෙන විදිහේ දෙයක් කරනවා. ඒ කන් දෙකෙන් අල්ලලා දෙන්න පුළුවන් මූණ ටිකක් පොඩි කරගෙන ඇස් දෙක අරගෙන බලාගෙන ඉන්න පුළුවන් ඉස්සරහා බලාගෙන ඉන්නවා අඩි 4කට විතර ඈත බලාගෙන ඉන්නවා ඇස් දෙක අරගෙන ඇහිපිය නොහෙලා හුස්ම හොඳට ගන්නවා හොඳට හයියේ හුස්මක් අරගෙන ඒ හුස්ම හෙලන්නේ නැතුව ඒ හුස්ම තද කරගෙන ඉන්නවා ටික වෙලාවක් තද කරගෙන ඉඳලා හැමෙන් ඒ හුස්ම රැල්ල පහළට හෙලනවා ඒ විදිහට කරන්න බලන්න. ඉතින් ওই විදිහේ භාවනා කරද්දී තමන් මොකද්ද කරන්නේ කියලා හොඳ සිහියෙන් කරන්න ඕන සම්පජාඤ්ඤය තියෙන්න ඕන හොඳට ඊ타ත්ම හොඳින් දැනගන්න ඕන ඊළඟට අපි හිතමු ආනාපාන සතිය කරනවා කියලා ආනාපාන සතිය කරනවා නම් හුස්ම රැල්ලට හිත යොමු කරගෙන දැනගන්න ඕන ඊ타ම හොඳින් දැනගන්න ඕන හුස්ම රැල්ලට මොකද වෙන්නේ දැන් මොකද වෙන්නේ දැන් මොකද වෙන්නේ කියලා හොඳට දැනගන්න ඕන. ඒක තමයි සම්පජානෝ කිවි. අන්න දෙවෙනි පෙට්ටියේ රම් පත්තිරුවෙන් ලියලා තියෙන්නේ සම්පජානෝ කිවි ඔකයි. තුන්වෙනි පෙට්ටියේ තුන්වෙනි පැත්තේ ලියලා තියෙන මොකද්ද සත්‍යමා කියලා. සත්‍යමා කියන්නේ සිහියෙන් යුක්ත වෙන්න කියලා. හොඳ සිහියෙන් හොඳ සිහියෙන් යුක්තව භාවනාව කරන්න කියලායි මේ කියන්නේ. සිහියෙන් යුක්තව කියලා කියන්නේ හොඳ අවධානයෙන් අවබෝධයෙන් හ්ම් දැන් මොකද වෙන්නේ දැන් මොකද වෙන්නේ කියලා හොඳ අවබෝධයෙන් අවධානයෙන් යුක්තව භාවනා කරන්න ඕනේ. හොඳ හොඳ අවදිමත් බවක් තියෙන්න ඕනේ. හරියට දඩයක්කාරයෙක් වගේ දඩයක්කාරයෙක් දඩයන් කරන්න ගියාම දැන් සතෙක් එන වාදියා හොඳට බලාගෙන ඉන්නවා කොහොමද සතා එන්නේ කියලා බලාගෙන ඉන්න හොඳ ඉවසීමෙන් බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා කුරුල්ලෙක් දිහා බලාගෙන ඉන්නවනම් ඒ කුරුල්ලා මොකද කරන්නේ කියලා හරියට දැනගන්න ඕනේ නම් හොඳ ඉවසීමෙන් සිහියෙන් බලාගෙන ඉන්න ඕනේ අලියෙක් ඉන්නවා නම් අලිය බලන්න ගියා නම් අලියා දිහා බලන අලියා දැන් මොකද කරන්නේ දැන් මොකද කරන්නේ කියලා හොඳට සිහියෙන් බලන ඉන්නවා. ණයෙක් දිහා බලන ඉන්නවා. දැන් මොකද කරන්නේ දැන් මොකද කරන්නේ කොතෙන්ට යන්නේ කියලා බලනවා. අන්න ඒ වගේ හොඳ සිහියෙන් අවදියෙන් ඉන්න ඕන. හ්ම් සත්‍යමත් බව තියෙන්න ඕන. එතකොට එහෙම සතිමත් බවෙන් යුක්ත වෙනකොට සතිමත් කියලා කියන්නේ සතිමත් මත් වත් කියලා ප්‍රත්‍ය දෙකක් තියෙනවානේ. ඔය භාෂාවේ තියෙනවා භාෂාවේ තියෙනවා මේ වචනයක පෙරට එකතු කරන අකුරු වලින් වචනේ අර්ථය වෙනස් වෙනවා. අගට එකතු කරන වචන අකුරු වලින් අර්ථය වෙනස් වෙනවා. දැන් සතිමත් කියලා හදලා තියෙන ඒ වගේ එකක්. ඒකට ඒවට කියනවා ඉංග්‍රීසියෙන් කියනවා ඒකට prefix and suffix කියලා. prefix prefix කියලා කියන්නේ භාෂාවේ මුලට එකතු කරන වචනයක මුලට එකතු කරන අකුරු වලටයි. ඒ උපසර්ග කියලා කියන්නේ. එතකොට දැන් උදාහරණයකට දයා කියන එකට නිර්දයා කියලා එකතු කරනවා. නිර් කියලා එකතු කරනවා මුලට. එතකොට නිර්දයා. දයා නැහැ. දයා කියන්නේ දයාවන්තයි. නිර්දයා කියන්නේ දයා නැහැ. සමාන කියන වචනයට ඉස්සරහට දානවා අකුරක් එකතු කරනවා අ කියලා. අසමාන සමාන නැහැ. නීතිය කියන එකට ඉස්සරහට එකතු කරනවා අව කියලා. අවනීතිය වෙනවා. ඒ වගේමයි අවභාවිතය ඒ වගේ වචන. ඒ වචනේ මුලට අකුරක් දෙකක් එකතු කරනකොට අන්න ඒ වචනේ අදහස තේරුම වෙනස් වෙනවා. ඒ වගේමයි වචනයක අවසානෙට අකුරක් දෙකක් එකතු කරලා වචනේ තේරුම වෙනස් කරන්න පුළුවන්. දැන් ඒක එතකොට වෙන්නේ වචනේ අර්ථය තව ප්‍රගුණ වෙනවා. දැන් ඔය ඒවට කියන මත් වත් කියලා ප්‍රත්‍ය දෙකක් තියෙනවා. මත් කියන වචනයයි වත් කියන වචනයයි. දැන් මත් කියන්නේ ඔය මත් වෙනවා කියන එක නෙමෙයි ඩ්‍රග්ස් අරගෙන ඔය බීම වර්ග අරගෙන කුඩු අරගෙන මත් වෙන එක නෙමෙයි මෙතන මත් කියන්නේ. සතිමත් ආන්න සති කියන වචනයට මත් කියලා එකතු කරනවා. සතිමත් කියන්නේ ඊ타මත්ම හොඳ සිහියෙන් ඉන්නවා කියන එකයි. සතිමත් බුද්ධි කියන එකට මත් එකතු කරලා බුද්ධිමත් කියලා හදන්න පුළුවන්. බුද්ධිමත් කාන්ති කියන එකට මත් එකතු කරලා කාන්තිමත් කියලා හදන්න පුළුවන්. ඒ විදිහට භාෂාව හදන්න පුළුවන් මත් කියන ප්‍රත්‍ය එකතු කරනවා මත් කියන ප්‍රත්‍ය එකතු කරන්නේ ඊ කියන අකුරෙන් ඉවර වෙන වචන වලට තමයි දැන් බුද්ධි කිය දී අකුරෙන් ඉවර වෙන්නේ ආන්න ඒකට මත් කියලා දාන්න පුළුවන් කාන්ති කිය දී ඊ අකුරෙන් ඉවර වෙන්නේ එතකොට ආන්න කාන්ති මත් වෙනවා එතකොට වත් කියලා එකතු කරන්නේ අයන්නෙන් ඉවර වෙන අකුර වලට දැන් ගුණ ಗುಣ කියන එක වචනේ ඉවර වෙන්නේ අයන්නේ ಗುಣ අයන්න කියන ඉවරනේ අන්න ඒකට වත් කියලා එකතු කරනවා ගුණවත් ධන කියන වචනයට අයන්න ඉවර වෙන්නේ ඒකට එකතු කරනවා ධනවත් කියලා ඒකෙන් උසස් තත්ත්වය ඒ වචනේ ඒකේ තියෙන ගුණ බව තව වැඩි කරනවා ගුණවත් ධනවත් සිල්වත් සිල්වත් භාග්‍යවත් ඒ විදිහට අන්න එහෙම නැත්නම් මෙතන තියෙන්නේ සති මත් තියෙන එකයි. එහෙනම් හොඳට මත් වෙන්න ඕන. සතියෙන් හොඳට මත් වෙන්න ඕන කියන්නේ ඒක මෙතන කියන්නේ මත් වෙලා ඔය වෙරිලලා ඉන්නවා කියන කතාවක් නෙමෙයි. සතිමත් වෙනවා කියන්නේ ඊ타මත්ම හොඳින් දැනගන්න ඕනේ. තමන් කරන්නේ මොකද්ද කියලා. සතිමත් වෙන්න ඕන. මයින්ඩ්ෆුල් කියන්නේ ඒකට තමයි. fully alert කියලා කියනවා. fully alert කියලා කියනවා. හ්ම් awareness earnestness alertness කියන ওই වචන භාවිත කරනවා attention bear attention ඔය වචන භාවිත කරනවා ඉංග්‍රීසියෙන් හොඳයි එතකොට ඔන්න සතිමා කියලයි තුන්වෙනි පෙට්ටියේ රන්පත්තිරුවේ ලියලා තිබුණේ. ආතාපි පළවෙනි පෙට්ටියේ දෙවෙනි පෙට්ටියේ සම්පජානෝ තුන්වෙනි පෙට්ටියේ සත්‍යමා හතරවෙනි පෙට්ටියේ මොකද්ද කියලා බලද්දී ඒකේ රන්පත්තිරුවේ ලියලා තියෙනවා විනය ලෝකේ අභිජ්ජාදෝ මනස්සං කියලා. ඒක ටිකක් දිගයි. විනය කියන්නේ අත්හරිනවා කියන එකයි. ලෝකේ මේ ලෝකයේ ලෝකේ කියලා කියන්නේ තමා. තමා නැමැති ලෝකයේ අත්හරින්දලු මොනවාද අවිජ්ජා දෝමනස්සං තමා නැමැති ලෝකේ අවිද්‍යාවත් දෝමනස්සයත් දෙකම අත්හරින්න කියලා කියන්නේ. එතකොට මොකක්ද ඉතුරු වෙන්නේ? අභිජ්ජාව කියන්නේ මොකද්ද? අභිජ්ජාව කියන්නේ දැඩි ලෝභය. අනුන්ගේ දේට තියෙන ආශාව. දෝමනස්යෙන් කියන්නේ තරහ. එහෙනම් අභිජ්ජාව නැත්තම් එතන ඇති වෙනවා මුදිතාව. මුදිතාව ඇති වෙනවා. දෝමනස්යත් නෑ අවිද්‍යාවත් අවිද්‍යාව මේ අවිද්‍යාව නෙමෙයි අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ ආශාවටයි. ආශාවක් නැහැ තරහක් නැහැ එහෙනම් ඉතුරු වෙනවා මධ්‍යස්තව උපේක්ෂාව ඇති වෙනවා මුදිතාව ඇති වෙනවා අන්න ඒ ಗುಣ ඇති කරගන්න කියලා භාවනාවේදී දැන් එහෙනම් භාවනාවේදී අත්‍යවශ්‍යම කෙනෙක් ළඟ තිබිය යුතු ಗುಣ හතර තමයි ඔය කිව්වේ මොනවද හතර ආතාපි සම්පජානෝ සත්‍යමා විනේය ලෝකේ අ비ජ්ජා දෝමනස්සා ඔන්න ඔය ಗುಣ හතර තියෙන්න ඕන ඊළඟට දැන් අපි බලමු <clears throat> බුදුරජාණන් වහන්සේ ඔය කාරණේ දේශනා කළා සතිපට්ඨාන සූත්‍රයේ සතිපට්ඨාන සූත්‍රය මුලින්ම දේශනා කළා කය අනුව බලද්දී වේදනාව අනුව බලද්දී සිත අනුව බලද්දී ධර්ම අනුව බලද්දී ඔය ಗುಣ හතර කෙනෙක් තුල තිබිය යුතුයි භාවනා කරන කෙනා තුල තිබිය යුතුයි ඉද බික්කවේ බික්කු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං චිත්තේ චිත්තානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කියලයි සතිපට්ඨාන සූත්‍රේ මහා සතිපට්ඨාන සූත්‍රයේ තථාගත බුදුරජාණන් වහන්සේ ওই කාරණේ දේශනා කළේ ඔය විදිහටයි. දැන් බලමු දෙවැනි පෙට්ටියේ තියෙන්නේ බෝල. ඒවා අරලා බලද්දී සම්පත්තිර වල ලියලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචන හතක් පළවෙනි රම්පත්තිරුවේ තියෙනවා අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ඔන්න භාවනා කරන එක්කෙනා කරන්න ඕන මොකද්ද? එයා නිතරම මොන දේ කළත් කොහේ හරි යනකොට කොහේ හරි තැනකට යනවනේ ඉදිරියට යනකොට ඉදිරියකට ඉදිරියකට මොකක් කරේ ඉදිරියට යනකොට තමන් මේ යන බව තේරුම් අරගෙන කරන්න ඕනේ. තමන්ගේ අවධානය තියෙන්න ඕනේ අවබෝධය තියෙන්න ඕනේ awareness එක කියන එක. අවබෝධය තියෙන්න ඕනේ තමන් මොකද්ද කරන්නේ දැන් ඉදිරියට යනවා. මේ ඉදිරියට යනවා කියන්නේ තමන්ගේ මේ ශරීරය ඉදිරියට යන හැටි තේරුම් ගන්නද. එහෙම නැත්නම් කකුල් දෙකට හිත යොමු කරන්න පුළුවන්. කකුල් දෙකට හිත යොමු කරලා මේ දකුණ දකුණ වම කියලා ඒ විදිහට යන්න පුළුවන්. ඒකනොත් සතිය පිහිට ඕන. දකුණ වම දකුණ කියලා යන්නේ නැතුව දකුණ වම කියලා යන්න ඕන. දකුණු කකුල ඉස්සරහට තියලා යන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ චරිතය. බුදුරජාණන් වහන්සේගේ සම්ප්‍රදාය. දකුණු කකුලට දකුණු කකුල ඉස්සරහට තියලා තමයි බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නේ. අපිත් බුදුරජාණන් වහන්සේ සරණ යන අය බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන අය ඒ විදිහට අන්න ජනකොට හිතෙන් Tamanට මේ දකින්න පුළුවන් කකුලට හිත යොමු කරගෙන යනවා දකුණ වම දකුණ වම ඒ විදිහට යනවා එතකොට තමන් ඉදිරියට යනකොට ඊළාට හැරිලා ආපහු එනකොටත් අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී අභික්ඛන්තේ කියන්නේ ඉදිරියට යනකොට පටික්ඛන්ත කියන්නේ ආපහු එනකොට ජර කොටත් එනකොටත් දැන් ඒක තරකට යනකොට Taman සිහියෙන් යන්න ඕන. යනකොට විතරක් නෙමෙයි එනකොටත් ඒ සිහිය තියෙන්න ඕන. ඒ සිහිය නැති වෙනකොට තමයි හුඟක් දේවල් අමතක වෙන්නේ. සොයාරි තැනට ගිහිල්ලා එනකොට හුඟක් දේවල් අමතක වෙනවා. අමතක වෙන්නේ අන්න සිහිය නැහැ. යනකොට සිහිය තියෙනවා. එනකොට නැහැ. හ්ම්. ඔයාට කතන්දර තියෙන හුඟක් එක එක කතන්දර ඒවා කියන්නේ අපි කාලේ ඒවට ගත වෙනවනේ. මේ බුදුරජාණන් වහන්සේ කාලෙත් එහෙම සිදුවෙච්චි හාමුදුරුවන්ටත් සිදුවෙච්ච සිදුවීම් තියෙනවා. ඒවා අපිට අවශ්‍ය නැහැ. හොඳට තේරුම් ගන්න එතකොට භාවනා කරන එක්කෙනා කොහට හරි යනකොට දැන් විහාරයට යනකොට විහාරයට යනවා. විහාරෙන් ආපහු එනකොටත් ඒ සතිය තියෙන්න ඕන. හ්ම්. දල්ශාලාවට යනකොට, ගෙදරට යනකොට, වෙන කොහේ හරි තැනකට යනකොට යනකොටත් සතියේ තියෙන යනවා, එනකොටත් සතියෙන් එනවා. සතියෙන් එනවා කියලා කියන්නේ දවස් 7කට පස්සේ එනවා කියන එක නෙමෙයි. හොඳ සිහියෙන් හොඳ සිහියෙන් කරන්න ඕන කියන එකයි. කොහේ හරි තැනකට ගිහිල්ලා දවස් 7කින් යනවා කියන එක නෙමෙයි. අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති ඉදිරියට යනකොටත් ආපහු වෙනකොටත් හොඳ සිහියෙන් කරන්න ඕන. දැන් විශේෂයෙන් ඔය දැන් සක්මන් භාවනාව කරද්දී ඉදිරියට යනකොට සිහියෙන් යන්න ඕන. ආපහු එනකොටත් ආපහු වෙනවා කියන්නේ පස්සට යන එක නෙමෙයි. පස්සෙන් පස්සට යනවා නෙමෙයි ආපහු වෙනවා කියන්නේ හැරිලා ආපහු වෙනවා කියන එකයි. ඒක තමයි අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති කියේ. තෙවෙනි පත්තිරුවේ ලියලා තියෙනවා ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති කියලා. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති කියන්නේ මෙහෙම දැන් අපි ඉඳලා විදෙන් විදේට මෙහෙම බලනවා. කොහොම බලනවා? එහෙම හැරනවා අනිත් පැත්ත බලනවා. උඩ බලනවා, බිම බලනවා, කොහරි කොහොම බලනවනේ. ඒ බලනකොට සිහිය තියෙන්න ඕන. සිහියෙන් කටයුතු කරන්න ඕන භාවනා කරන එතන. සිහියෙන් කටයුතු කරන්න. ඒකයි ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති කියේ. ඊළඟට තුන්වෙනි පත්තිරිය රම් පත්තිරිය ලියලා තියෙනවා සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති කියලා. සම්මිංජිත කියන්නේ මෙහෙම අත්පා හකුලනකොට අත්පා හකුලනකොට පසාරිතේ කියන්නේ අත්පා දිගාරණයකොට. එතකොට අත්පා දිගාරණයකොටත් හකුලනකොටත් හොඳ සිහියෙන් ඉන්න කෙනෙක්. සම්මින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. හතරවෙනි රම්පත්‍රුවේ ලියලා තියෙනවා සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති කියලා. සංඝාටි කියන්නේ මේ හාමුදුරම කියනවා සංඝාටිය කියලා කියන්නේ කරේ දාන අර සිවුර තියෙන දෙපට සිවුර දෙපට සිවුරටයි සංඝාටි කියන්නේ. පත්ත කියන්නේ පාත්‍රය. චීවර කියන්නේ සිවුරු. එතකොට සිවුරු දරනකොට පාත්‍රය ගන්නකොට සිවුරු පොරවනකොට හොඳ සිහියෙන් කරන්න කියන එක සම්පජානකාරී වෙනවා කියන එක. ඉතාමත් හොඳට දැනගෙන කරනවා කියන එකයි. එතකොට ගිහි කෙනෙක් මේ යම්කිසි භාජනයක් පරිහරණය කරනකොට පිළියක් පාවිච්චි කරනකොට කෝපයක් පාවිච්චි කරනකොට පිඟානක් පාවිච්චි කරනකොට ඇතිලියක් මාකාරේ මුට්ටියක් පෙට්ටියක් වට්ටියක් හට්ටියක් මොකක් හරි භාවිත කරනකොට ඒවා පාවිච්චි කරනකොට අන්න සතියෙන් කරනවා තේරුම් අරගෙන සුද සිහියෙන් ඉතාමත්ම හොඳින් දැනගෙන තමන් මොකද්ද කරන්නේ කියලා ඉතාමත් හොඳින් දැනගෙන කරනවා. දැන් ඔය මොකද්ද වෙන්නේ? මේ වර්තමානයේ ඉන්නවා. අතීතයට ගිහිල්ලා කුණුවය උස්සන්න. අනාගතේ ගිහිල්ලා විවිධ සිහිනමවන්න. හොඳ සිහියෙන් කටයුතු කරනවා. ඒක තමයි භාවනාව. හ්ම්. එතකොට අඳුම් පැළඳුම් ඇඳුම් අඳිනකොට මේ ඇඳුමක් අඳිනකොට, කලිසමක් අඳිනකොට, කමිසයක් දානකොට, බ්ලවුස් එකක් දානකොට, මේ රෙද්දක් අඳිනකොට, සාරියක් අඳිනකොට තමන් මොකද්ද කරන්නේ? දැන් මේ මොකද්ද කරන්නේ? හ්ම්? කමිසේ මේ බටන් දානකොට ඊළාට ඔර්ලෝසුවක් බඳිනකොට, මාලයක් බඳිනකොට, කරාබු දානකොට මේවා සිහියෙන් කරන්නේ. ඒකයි මේ කියන්නේ හොඳ සිහියෙන් කරන හොඳ තේරුම් අරගෙන කරනවා. හරි. පස්වෙනි සම්පත්තුවේ ලියලා තියෙනවා අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති කියලා. අසිත කියන්නේ කෑම කනකොට. පීත කියන්නේ බොනකොට. කායිතේ කියනට හපනකොට හපනවා කියන්නේ ඇපල් ගෙඩියක් අඹ ගෙඩියක් වගේ අරගෙන කරස් කාලා හපන්නේ එහෙම හපනකොට සම්පජානකාරී හොත් හොද සිහියෙන් තේරුම් අරගෙන දැන් මම මොකද්ද කරන්න කියලා තේරුම් අරගෙන කරන්න ඕන මේක තමයි භාවනාව කෑම කනකොට කටට කෑම දාලා කෑම කනකොට කෑම කන වෙලාවට කොහොමද කෑම කන්නේ කියලා තේරුම් අරගෙන කරනවා දැනගෙන කරනවා පීතේ බොනකොට කායිතේ හපනකොට සායිතේ රස විඳිනකොට රස විඳිනකොට සම්පජාණයෙන් කරන්න ඕන හයවෙනි කොලේ ලියලා තියෙනවා හයවෙනි පත්තිරියේ රම් පත්තිරියේ ලියලා තියෙනවා උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති කියලා මොකද්ද උච්චාර පස්සාව කියලා කියන්නේ වැසිකිළියට ගිහිල්ලා වැසිකිළියේ කැසිකිළියේ ඒ කරන කටයුතු. එතනදී හොඳ සිහියෙන් කරන්න ඕන තමන් මේ මොකද්ද කරන්නේ කියලා. වැසිකිළි කැසිකිළි යනකොටත් හොඳ සිහියෙන් හොඳට දැනගෙන සම්පජානකාරීනේ ජාන කියන්නේ දැනගන්නවා පජාන කියන්නේ හොඳට දැනගන්නවා සම්පජාන කියන්නේ ඊ타ත්ම හොඳින් දැනගෙන ඒ කටයුතු කරන්න හත්නේ රම්පත්තුරේ ලියලා තියෙනවා ගත්තේ තිත්තේ නිසින්නේ සුත්තේ జాగෘතේ භාසිතේ තුන්නේ භාවේ සම්පජානකාරී හෝති කියලා මොකද්ද මේ කොහට හරි යනකොට ගතේ හිතේ කොහේ හරි හිතගෙන ඉන්නකොට නිසින්නේ කොහරි වාඩි වෙලා ඉන්නකොට සුත්තේ කොහරි ආංශ වෙලා නිදාගෙන ඉන්නකොට జాగරිතේ නිදි මරණකොට නිදි වරණකොට භාසිතේ කතා කරනකොට තුන්හි භාවයේ නිස්සබ්දව ඉන්නකොටත් හොඳ සිහියෙන් ඊ타මත්ම හොඳින් දැනගන්නවා දැන් මොකද්ද කරන්නේ කියලා මෙන්න භාවනාව ඔය පැකේජ් දෙකම ඊ타මත්ම වැදගත් තමයි එතකොට සිහියෙන් සහ ඊ타ත්ම හොඳින් දරගෙන මේ කටයුතු කරන්න කියන එකයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙන්නේ. දැන් සත්‍තිමත් බව හා සම්පජඤ්ඤය කියන දෙක අපිට භාවනාවේදී හැම විටම අත්‍යවශ්‍යම කරුණු දෙකක්. අපේ හිතට එන හොරු තුන් දෙනෙක් ඉන්නවා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියලා. ඕවම තමයි ලෝභ, ද්වේෂ, මෝහ කියන්නේ. ලෝභයට ලෝභෝ අත්තං න ජානාති. දෝෂෝ අත්තං න ජානාති. මෝහෝ අත්තං න ජානාති. ලෝභ ද්වේෂ මෝහයට අර්ථය පේන්නේ අර්ථය අනර්ථය පේන්නේ හොරුනේ. හොරු. හිතේ ඉන්න හොරු, හිතට එන හොරු. ලෝභ, දේශ, මෝහ කියන්නේ. ලෝභ ධම්මන්න පස්සති. දෝෂෝ ධම්මන්න පස්සති. මෝහෝ ධම්මන්න පස්සති. ලෝභ, දේශ, මෝහයට ධර්මය දන්නේ ඒවා. ඒ තුන්දෙනාටම ධර්මය පේන්නේ එතකොට මේ තුන් දෙනා එනකොට ඔන්න හොඳට දැනගන්න ඕන සතියමත් පවතිෙන්න ඕන සතෝ එන්න ඕන හොඳ සිහියෙන් ඉන්න ඕන ඊළාට සම්පජානයක් එතෙන්ට තියෙන්න ඕන ඒ නිසා එහෙම දැනගන්නකොට සතිය තියනවා නම් සම්පජානය තියනවා නම් අපි බාර ගන්නෙ නැහැ ලෝභ එනකොට, ද්වේෂ එනකොට, මෝහය එනකොට නැත්තම් කාම ව්‍යාපාද එනකොට කාම විතර්ක එනකොට ව්‍යාපාද විතර්ක එනකොට විහිංසා විතර්ක එනකොට අපි බාරගන්නේ නැහැ. නාදිවාසේති අපි එය ඉවත් කරනවා. පජහති ධාර කරනවා. විනෝදේති දුරු කරනවා. දන්ති කරෝති නැත්තට නැති කරලා දානවා. අනභවං කමේති නැවත ඉපදෙන්නේ නැති තත්වයටම නැති කරලා දානවා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන තුන් දෙනා. මේ ඇති වෙන්නේ කොහෙද? ආයතන හයේ. ආයතන හයේ මේ ඇති වෙනකොට චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං කියද්දි අන්න තින්නම් සංගති පස්සොට යද්දි මේ ඇසත් රූපයත් විඥානයත් එකතු වෙලා මේ තුන් දෙනා එකතු වෙනකොට ස්පර්ශය ඇති වෙනවා ස්පර්ශය ඇති වෙනකොට තමයි සතිය ඕන සම්පජාඤ්ඤේ සම්පජඤ්ඤය ඕන ඒ සම්පජඤ්ඤය සතිය තියනවා නම් ඔන්න වින්දනයට ඇලෙන්නේ නැහැ ඇහෙන් රූප දකිනකොට වින්දනය ඇති වෙනවා ස්පර්ශය නිසා එතනටයි තියෙන්න ඕන සතිය සහ සම්පජඤ්ඤය. ඕක නැත්තම් ඔන්න අපි වැටෙනවා මහා වලක. සංසාරයට අහු වෙනවා. අර වේදනාව අපි ග්‍රහණය කරගන්නවා වේදනාව මගේ කරගන්නවා තණ්හාව මුල් වෙලා. එතකොට තණ්හා පච්ච උපාදානං වෙනවා. උපාදානය නිසා භවයට යනවා. එතනටයි ඔන්න සතියයි සම්පජඤ්ඤයයි දෙක ඕන වෙන්නේ. එහෙනම් භාවනාවට අත්‍යවශ්‍යම අවශ්‍යම ධර්ම කරුණු දෙක පැකේජ් දෙක තමයි ඔය අද විස්තර කළේ. භාවනාවට ඔය විදිහට මේ ධර්ම කරුණු දෙක අතුලත් කරගෙන මේ ධර්ම කරුණු දෙක ප්‍රගුණ කරමින් අපේ භාවනාව සාර්ථක කරගන්න අපි උත්සාහවත් යුතු වෙනවා. එතකොට අපට අන්න අර හිතට එන දේ තේරුම් ගන්න පුළුවන් වෙනවා. වින්දනේ එන තැන ලෝභය එනකොට, දේශය එනකොට, මෝහය එනකොට, ඊර්ෂ්‍යාව එනකොට, පලි ගැනීම එනකොට, මේ එකට එක කිරීම එනකොට මේවා ඔක්කොම මේ එන්නේ හිතට මේවා එන්නේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක වශයෙන්. ඒ එනකොට මේක තේරුම් ගන්නවා එතකොට අපට මේන් ඉවත් වෙන්න පුළුවන් බාර ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ න තුම්හාක සූත්‍රය යම් භික්ඛවේ න තුම්හාකං මහණෙනි යමක් ඔබේ නෙමෙයි නම් තම් පජහත ඒක ඒකෙන් ඉවත් කරන්න ඒක ඉවත් කරන්න තං වෝ පහීනං එහෙම ඉවත් කිරීම ඔබට හිතාය සුඛාය භවිෂ්‍යති හිතසුව පිණසයි පවතින අන්න එහෙම ඉවත් කරන්ද එන එන කෙලෙස් දැක දැක ඉවත් කරමින් සනසෙන්ඩ තමයි ඔය සතෝ සම්පජානෝ කියලා බෝඩ් දෙකක් ගහලා ලියලා එවපු පාසල් දෙකේ තියෙන ඔය කර ඔය කියන කටයුත්ත ඔය කියපු දේ විස්තර කළේ. ඉතින් සතියත් සම්පජාඤ්ඤයත් දෙකම හොඳට තව තවත් වැඩි දියුණු කරගනිමින් සතිමත් සම්පජඤ්ඤයෙන් යුක්තව ඊ타ත්ම හොඳින් භාවනා ප්‍රගුණ කර ගැනීමට මේ හැමදෙනාටම බුද්ධ ධම්ම සංගත විදරත්නේ ආශිර්වාද ලැබේවා සියලු ශක්තිය ලැබේවා මේ උතුම් කුසල ශක්තිය බලෙන් හැමතම අමා මහ නිවනින් සනසීම ලැබේවා සාදු සාදු සාදු